දීඝනක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජ කෝටේ පම්බතේ සෝකරකතායම් අතකෝ දීඝනකෝ පරිම්බාජකෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේ ත්වා භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරස්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං චිතෝ කෝ දීඝනකෝ පරිම්බාජකෝ භගවන්තං ඒතද වෝච අහං හි භෝගෝතම එවං වාදී එවං දිත්තේ සබ්බම්මේන කමතේසේ යාපි කෝතේ ඒසා අග්ගිවෙස්සන දිත්තේ සම්බම්මේන කමතේති ඒසා පිතේ දිත්තේන කමතේති ඒසා චේමේ බොහෝ ගෝතම දිත්තේ කමෙය්‍ය තම්පස්ස සාදිසමේව තම්පස්ස සාදිසමේවාති අතෝ කෝතේ අග්ගිවෙස්සන බහෝහි බහුතරා ලෝකස්මින් යේ ඒවමාහංසෝ තම්පස්ස ථාදිසමේව තම්පස්ස ථාදිසමේවාති තේ සංඤේව දිට්ඨින් නප්පජහන්ති අඤ්ඤං ච දිට්ඨින් උපාදීයන්ති අතෝ කෝතේ අග්ගිවෙස්සන තනෝ හි තනුතරා ලෝකස්මින් යේ ඒවමාහංසෝ සම්පස්ස සාදිසමේව සම්පස්ස සාදිසමේවාති තේ සංඤේව දික්ඛින් පජහන්ති අඤ්ඤං ච දික්ඛින් න උපාදීයන්ති සංසග්ගේ වැස්සන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ සබ්බම්මේ කමතීති සංසග්ගිවස්සන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දික්ඛිනෝ සබ්බම්මේන කමතේති සංසග්ගිවස්සන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දික්ඛිනෝ ඒකච්ඡං මේ කමති ඒකච්ඡං මේන කමතේති තත්රාජ්‍යවැස්සන යේසේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ සම්බම්මේ කමතේති තේ සමයන් දිට්ඨේ සාරාගාය සම්තිකේ සංයෝගාය සම්තිකේ අබිනන්දනාය සම්තිකේ අජ්ජෝසානාය සම්තිකේ උපාදානාය සම්තිකේ తత్రజ్ఞే వెస్సనయేతే సమనబ్రాహ్మణాం ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ සබ්බම්මේන කමතේති තේ සමයන් දිට්ඨි අසාරාගාය සම්තිකේ අසංයෝගාය සම්තිකේ අනබේනන්දනාය සම්තිකේ අනජ්ජෝසානාය සම්තිකේ අනුපාදානාය සම්තිකේති එවං වොත්තේ දීඝනකෝ පරිම්බාජකෝ භගවන් සංඝේ තදවෝච උක්ඛංසති මේ භවං ගෝතමෝ දිඨිගතං සමුක්ඛංසති මේ භවං ගෝතමෝ දිඨිගතන්ති තත්‍රග්ගිවස්සන යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිඨිනෝ ඒකච්ඡං මේ කමති ඒකච්ඡං මේන කමති තී යාහි කෝනේ සංකමති යායන් දිත්තේ සරාගාය සම්තිකේ සංයෝගාය සම්තිකේ අභිනන්දනාය සම්තිකේ අජ්ජෝසානාය සම්තිකේ උපාදානාය සම්තිකේ යාහි කෝතේ සංන කමති සායන් දිත්තේ අසාරාගාය සම්තිකේ අසංයෝගාය සම්තිකේ අනබේ නන්දනාය සම්තිකේ අනජ්ජෝ සහනාය සම්තිකේ අනුපාදානාය සම්තිකේ තත්ත්‍රග්ගිවස්සන යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ සම්බම්මේ කමතේති තත්ත විඤ්ඤෝ පුරිසෝ ඉති පටිසංචෙක්ඛති යාකෝ මේ අයං දෙට්ඨේ සම්බම්මේ කමතේති ඉමං චේව අහං දෙට්ඨෙන් ඡාමසාප්පරාමස්ස අබිනිවිස්ස බෝහරේයම් ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති ද්විහිමේ අස්ස විග්ගහෝ යෝචායන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඒවන් වාදී ඒවන් දෙට්ඨේ සම්බම්මේන කමතේති යෝචායන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී එවං දිටි ඒකච්ඡං මේ කමතේ ඒකච්ඡං මේන කමතේති ඉමේ හිමේ අස්ස ද්වේහි විග්ගහෝ ඉති විග්ගහේ සති විවාදෝ විවාදේ සති විඝාතෝ විඝාතේ සති විහෙසා ඉතිසෝ විග්ඝහංච විවාදංච විඝාතංච දිහෙසංච අච්චනි සම්පස්සමානෝ සංඤේව දිඨින් පජහති අඤ්ඤංච දිඨින් න උපාදීයති ඒවමේස්ථා සංදිඨේනං පහානං හෝති ඒවමේථා සංදිඨේනං පටිනිස්සග්ගෝ හෝති తత్రజ్ఞి వెస్సన ఏతే సమన బ్రాహ్మణ ఏవం వాదినో ఏవం దిట్టినో సబ్బమ్మేన కమతీతి తత్త విඤ్ఞో పురుషో ఇతి పరిసంచిక్కహతి యాకో మే అయం దిట్టి సబ్బమ్మేన కమతీతి ඉමංචේ අහං දිට්ඨින් තාමසා පරාමස්ස අබිනිවිස්සවෝ හරේයම් ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති ද්විහිමේ අස්ස විග්ගහෝ යෝ ඡායං සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී එවං දිඨේ සම්බම්මේ කමතේති යෝ ඡායං සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී එවං දිඨේ ඒකච්ඡං මේ කමති ඒකච්ඡං මේන කමති තී ඉමේ හිමේ අස්ස ද්වේහි විග්ගහෝන් ඉති විග්ගහේ සතේ විවාදෝ විවාදේ සතේ විඝාතෝ විඝාතේ සතේ විහෙසා ඉති සෝ විග්ගහං ච විවාදං ච විඝාතං ච විහෙසං ච අත්තනි සම්පස්සමානෝ සංඤේව තිට්ඨින් පජහතේ අඤ්ඤංච දිට්ඨින්න උපාදීයති ඒවමේතා සම්දිට්ඨේනං පහානම් හෝති ඒවමේතා සංදිට්ඨේනං පඨිනිස්සග්ගෝ හෝති තත්‍රග්ගිවස්සන යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨේනෝ ඒකච්ඡං මේ කමති ඒකච්ඡං මේ නඛමති තී තත්තහ විඤ්ඤෝ පුරිසෝ ඉති පටිසංචෙක්ඛති යාඛෝ මේ අයං දෙට්ඨි ඒකච්ඡං මේ කමති ඒකච්ඡං මේ නඛමති තී ඉමං චේ අහං දෙක්ඛෙන් තාමසා පරාමස්ස අබිනිවිස්ස වෝ හරේයම් ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්තේ ද්වේහිමේ අස්ස විග්ගහෝ යෝචායන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී එවං දිට්ඨි සම්බම්මේ කමති තේ යෝචායන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී එවං දිට්ඨි සම්බම්මේන කමති තේ ඉමේ හිමේ අස්ස ද්වේහි විග්ගහෝ ඉති විග්ගහේ සතේ විවාදෝ විවාදේ සතේ විඝාතෝ විඝාතේ සතේ විහෙසා ඉතිසෝ විග්ඝහංච විවාදංච විඝාතංච විහෙසංච අත්තනි සම්පස්සමානෝ සංඤේව දිට්ඨින් පජහතේ අඤ්ඤංච දිට්ඨින් න උපාදීයති ඒවමේතාසං දිට්ඨේනං පහානං හෝති ඒව මෙතාසං දෙට්ඨේනං පටිනිස්සග්ගෝ හෝති අයං කෝපනග්ගිවස්සන කායෝ රෝපේ චාතු මහා බෝධිකෝ මාතාපෙත්තික සම්භවෝ ඕදන කුම්මා සෝපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන බෙහෙදන විද්ධාංශන ධම්මෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනෝ පස්සිතම්බෝ තස්සිමං කායං අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සම්පස්සතෝ යෝඛායස්මින් කායච්ඡන්தோ කායස්නේහෝ කායන්වයතා සාපහේයති තිස්සෝ කෝයිමා අග්ගවැසන වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා යස්මින් අග්ගවැසන සමයේ සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති න අදුක්ඛම සුඛං වේදනං වේදේති සුඛං යේව තස්මින් සමයේ වේදනං වේදේති යස්මින් අග්ගිවස්සන සමයේ දුක්ඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති න අදුක්ඛම සුඛං වේදනං වේදේති දුක්ඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති යස්මින් අග්ගිවස්සන සමයේ අදුක්ඛ මසුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති න දුක්ඛං වේදනං වේදේති අදුක්ඛ මසුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති සුඛාපිකෝ අග්ගිවෙස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා දුක්ඛාපිකෝ අග්ගිවෙස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා අදුක්ඛම සුඛාපිකෝ අග්ගිවස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා එවං පස්සං අග්ගිවස්සන සුතවා අරිය ශාවකෝ සුඛායපි වේදනාය නිබ්බින්දති දුක්ඛායපි වේදනාය නිබ්බින්දති අදුක්ඛම සුඛායපි වේදනාය නිබ්බින්දති නිබ්බෙද්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනාජාති බුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තසායාති පජානාති එවං විමුක්ත චිත්තෝ කෝ අග්ගවස්සන දෙක්ඛෝන කේනචේ සංවදතේ නකේනචි විවදති යංච ලෝකේ වුත්තන්තේනේව බෝහරති අපරාමසන්ති තේන කෝපන සමයේන ආයස්මා සාරිපුත්තෝ භගවතෝ පිට්ඨිතෝ ඨිතෝ හෝති භගවන්තං විජයමානෝ අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතද හෝසී තේසං තේසං කිරණෝ භගවා ධම්මානං අභිඤ්ඤා පහනමාහ තේසං තේසං කිරණෝ සුගතෝ ධම්මානං අභිඤ්ඤා පටිනිස්සග්ගමාහාති ඉති හිදං ආයස්මතෝ සාරිපුත්තස්ස පටිසංචෙක්ඛතෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡේ දීඝනකස්ස පන පරිභාජකස්ස විරජං වේතමලං ධම්මචක්ඛුන් උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති අතකෝ දීඝනකෝ පරිභාජකෝ දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල්හ ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තෝ සාසනේ භගවන්තං ඒතදබෝච අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම සේයතාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුඤ්ජේය පටිච්ඡන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාතේලපඤ්ඤෝ සංධාරේය චක්ඛෝ මන්සෝ රූපානි දක්ඛින්තේති ඒවමේවන් බොහෝසා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛෝ සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේසං සරණං ගතන්ති දීඝනක සුත්තං චතුත්ථං